එහෙම හම්බුනේ. කෙටි ප්‍රශ්නයක් තියෙනවා අර අපේ හම්බුනන්සෙත් අර මිශ්‍රව ඒක පාරමිතා පුරනවාගෙන. ඔව්. හම්බුනේ මෙහෙම අනුපිළිවෙලක් ඒ කියන්නේ වගේ දෙයක් තියනවාද පාරමිතා පුරන්න අර ප්‍රතිලෝම හරි මේ අවරෝහණ විදියට ඒ කියන්නේ අපේක්ෂා පාරමිතාවේ ඉඳලා දාන පාරමිතාවට දැන් අවසාන ආත්ම භවයේ අපේ ගෝසතානන් වහන්සේගේ මේ දාන පාරමිතාවනේ දාන පාරමිතාවෙත් පාරමී කොටසනේ හැඳුනේ. එතකොට අනි ඒ කියන්නේ ප්‍රති අනිත් පැත්තටද පාරමිතාව පුරන්නේ එහෙම එකක් නැද්ද? එහෙම නෙවෙයි. ඒ කියන්නේ පාරමිතාව කියන එක සම්පාදනය විය යුත්තේ අවශ්‍යතාවය මත. ඒ අවශ්‍යතාවය කියන එක එක්ක සමාජ අවශ්‍යතාවය නැත්නම් Tamanගේ මානසික අවශ්‍යතාවය. සමාජ අවශ්‍යතාවය කියලා කියන්නේ තව කෙනෙකුට යමක් අවශ්‍ය වුණොත් අපි දාන පාරමිතාව ප්‍රගුණ කරගෙන යනකොට අපි ඒ ගුණය දියුණු කරනවා නම් මං වගේම අනිත් අයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් අනිත් අයට සහාය වෙනවා. ඒතර මේ මානසිකත්වයේ වඩනවා නම් අපි තව කෙනෙකුට කන්න බොන්න නැතුව තව කෙනෙක් පීඩා විඳින අවස්ථාවක් දකිනකොට ඒතනත්තාට පිහිට වෙන්නට ඕන කියන අදහසින් අර දාන පාරමී ගුණය ක්‍රියාත්මක වෙන්නට එතන පෙළඹෙනවා. එතකොට ඒ එක අවස්ථාව සමාජ අවශ්‍යතාව. අනිත් පැත්තෙන් තමන් ගුණධම් වඩ아가න යනකොට තමන්ගේ මනස ප්‍රත්‍යවේක්ෂා කරනකොට තමන්ට වැටහෙන්න පුළුවන් මෙන්න මෙතන මගේ තාම අඩුයි. දරුවා සම්බන්ධව මගේ මනසේ තියෙන බැඳීම වැඩි. එවනම් මෙතන කඩා ගන්නට ඕන මම. මේක කඩාගත්තේ නැතිනම් මට මේ මේ පිම්ම පනින්න බෑ එහා පැත්තට. එහෙනම් දැන් මම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ දරුවා සම්බන්ධ තෘෂ්ණාව නිම කරන්නට මට අහෝසි කරන්න පුළුවන් කොතනද? දැන් අන්න ඒ විදිහට තමන්ගේ මනස ප්‍රත්‍යවේක්ෂා කරනකොට දකින්නවා මේ මේතන අඩුයි කියලා. ඉතින් ඒ අඩුව දකින්න පුළුවන් මේ පාරමිතා පිළිබඳ සූක්ෂම විග්‍රහයක් තමන්ට තියෙනවා නම් විතරයි. එහෙම නැත්නම් තමන්ට අඩුව කොතනද තියෙන්නේ කියලා තේරෙන්නේ නැතුව යනවා. ඒ නිසා ඒවැ කිසිදු අනුපිළිවෙලක් නැහැ. අනුපිළිවෙල කියන එක සැකසෙන්නේ සමාජ අවශ්‍යතාවයේ මත සහ තමන්ගේ මානසික අවශ්‍යතාවයේ මත. ඒක මම හඳුනන්නේ අවසරයි මම ඉතරයි ප්‍රශ්න. කොහොමද